දෙවෙනි ප්‍රශ්නය හඳුරන්නේ මේ අපේ දැන් ඔය බටහිර විද්‍යාව පැත්ත එක සංසන්දනය කරලා දැන් සමහරු ඒක ඕක සාකච්ඡා කරනවා දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තියෙන අර මූල කොටස අරගෙන අර විදිහට මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න බුදුහාමුදුරු කියන එකත් ප්‍රතික්ෂේප කරන්න වගේ අදහස් නේ දක්වන්නේ ඒකත් පිළිගන්න එපා උන්වහන්සේ එහෙම දේශනයක් කරලා නැහැ නේද හාමුදුරනේ කොහෙවත්. ඒ කියන්නේ මේ පරිනිර්වාණ සූත්‍රයවත් නැහැ නේද හාමුදුරනේ. එහෙම අදහසක් ඒ කියන්නේ. විමර්ශක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳව විමසන්නට කියලා. එතකොට ප්‍රතික්ෂේප කිරීම එක කාරණා. සැක කිරීම තව කාරණයක්, විමසීම තවත් කාරණයක්. ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඒක තමන්ගේ දෘෂ්ටියට, තමන්ගේ මතවාදයට නොගැලපෙනවා කියලා කල්ැතුවම තීරණය කරලා ඒක බැහැර කරනවා. ඊළඟට සැක කරනවා කියලා කියන්නේ තමන්ට වෙනත් කරුණක් පිළිබඳව යම් අදහසක් තියෙනවා ඒකයි මේකයි හරිද වැරදිද ඒ විදිහෙන් දෙපැත්තට වැනෙන ගතියක් එනවා වෙන දෙයක එල්බගෙන උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු පොලිසියට පැමිණිල්ලක් ලැබෙනවා මෙහෙම හොරකමක් සිද්ධ වුණායි කියලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා බලනකොට එයාට තියෙන සලකුණුත් එක්කලා හිතෙනවා මේ අහවලා වෙන්න ඇති මේක කරන්න ඇත්තේ දැන් ඊට පස්සේ ඔන්න ඒ ඒ పూర్ව නිගමනයත් එක්කලා ඒගොල්ලෝ සැකයක් ඇති කරගන්න. ඊට පස්සේ සමහර වෙලාවට අර ඒකේ නිවැරදි පරීක්ෂණය කරන්නට බාධකයක් වෙනවා අර සැකය. මොකද මේ పూర్ව නිගමනය මත පිහිටාගෙන තමයි ඊට පස්සේ අර දේවල් පිළිබඳ සිතන්න කල්පනා කරන්න පෙළඹෙන්නේ. ඒක බාධාවක් වෙනවා. හැබැයි විමසිලිමත් බව කියලා කියන්නේ හැම විටම යථාර්ථය මතු කරගැනීමේ අවශ්‍යතාවය මත ඊට අදාළ සාධක ගොනු කිරීම සාධක හඳුනා ගැනීම සාධක හඳුනාගෙන ඒ මත තීරණවලට එළඹෙන්නට උත්සාහ කිරීම. එතකොට අර සැකය කියන එක ඒකට බරපතල බාධකයක් වෙනවා. ප්‍රතික්ෂේප කිරීම කියන එක ඒකට බරපතල බාධකයක්. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් පිළිබඳව, කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උනත් විමසා බලන්නට වික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා තියෙනවා. හැබැයි සැක කරන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට නෙමෙයි. එහෙම වුණොත් ඒක මේ ධර්ම වටහා ගන්නට ලොකු බාධකයක් වෙනවා. එහෙමයි සහඳුරනේ. ඒ කියන්නේ වහන්සේ මෙහෙම කිව්වොත් හරියද? මගේ භාෂාවෙන් මම කියලා බලන්නම්. ඒ කියන්නේ අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ භක්තියක් කිව්වොත් ඒක වැරදි මම හිතන්නේ. ඒ බුදුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ කියන්නේ ඒව බලව කියලානේ. ඒ කියන්නේ මේක කරලා බලන්න වගේ අදහසක් නේ. මේ එතකොට උන්වහන්සේ ඒක ඒ ප්‍රතිපදාව වේදුනා. දැන් එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ දැන් අපිට නිතරම කියන කාරණයක් මේ අපිට බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දහම් දෙසුවට උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපට ඒ ධම වැටහෙන්නේ නැහනේ. අපට වටහන්න වෙන්නේ අපේ ප්‍රඥාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව විශිෂ්ටයි. අපේ බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ ලොකුම ප්‍රධානම ශාස්ත්‍රවරයා. උන්වහන්සේට සියල්ල පෙනෙනවා, සියල්ල දැනෙනවා. අනිත් කාටවත් එහෙම පෙනෙන්නේ නැහැ කියලා නිකන් අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා නිකන් පම්පෝරේ කියව කියව හිටියයි කියලා වැඩක් නැහැ. එතකොට අපේ ප්‍රඥාව අවදි කරන්නට ඕන ඒ ඒ ධහම දකින්නට. එතකොට ඉබඳු කෙනෙකුට විතරයි මේ ධහම විවෘත වෙන්නේ. ඒ නිදහස් බව දීලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අර අඥානයින් කරන විදිහට ඒක ආයුධයක් කරගෙන අනිත් දේවල් වලට පහර දීමවත් එහෙම නැත්නම් තමන් ආවරණය කර ගැනීමවත් නෙමෙයි. පැහැදිලිවම මේක අවියක් හෝ පලිහක් නෙමෙයි. මේක කැඩපතක් හැටියට පාවිච්චි කරන්නයි දේශනා කරන්නේ. එහෙම හාමුදුරනේ මට වැටුණා කියන්නේ මේ දැන් බුදු බුදුදහම වුණත් හාමුදුරනේ අදහන්න පුළුවන්නේ අර මේ අර දේව භක්තියක් බුදුහාමුදුරු දෙවියෙක් වගේ අදහන්න පුළුවන්නේ. ඒක නැතුව ඒව බලව අර ප්‍රතිපදාව ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරව මේ ප්‍රතිමාර්ගයේ දැන් ඒකට හොඳම අත්දැකීමක් තමයි බුදුරජාණන් වහන්සේ සරියොත් හාමුදුරන්ගෙන් වෙනසනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩූ තැනත්තාට එය විමුක්තිය පිණිස පවතිනොයි කියලා සාරිපුත්ත ඔබ පිළිගන්නවද? එතෙන්දි සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරනවා ස්වාමීනි මම ඒක පිළිගන්නවා හැබැයි පිළිගන්නේ තථාගතයන් වහන්සේ ඒක දේශනා කරන නිසා නෙමෙයි මම ඒක පිළිගන්නේ. ඒක පිළිගන්නේ මම දීර්ඝ කාලයක් මම ඒක අධ්‍යයනය කරලා ප්‍රගුණ කරලා ඒකේ ප්‍රායෝගික සාන්දෘෂ්ටික ඵලය මම දකිනවා. ඒක අනිවාර්යෙන් නිවන පිණිස පවතිනවා කියන. ඒ නිසා මම තථාගතයන් වහන්සේගේ වචනේ පිළිගන්නවා. හැබැයි පිළිගන්නේ තථාගතයන් වහන්සේ ගැන තියෙන භක්ති මාත්‍රයෙන් නෙමෙයි. ධර්මයේ ගැන තියෙන භක්ති මාත්‍රයෙන් නෙමෙයි. ඒක මම පිළිගන්නේ ප්‍රායෝගිකව සාන්දෘෂ්ටික අධ්‍යක්ීමේ. බුදුරජාණන් වහන්සේ එතනදී සාදුකාර ඉතින් අන්න ඒ බඳු සාන්දෘෂ්ටික බවකටයි බුදුරජාණන් වහන්සේගෙන් අරයොම් ලැබෙන්නේ. එහෙම නැතුව අඥාන විදිහට දේවල් ප්‍රතික්ෂේප කරන්න නැහැ. එහෙම හඳුනන වහන්සේ මේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් අද නම් කරේ අර තුන්වෙනි පොඩි අතුරු කොටසක් තියෙනවා මට ඔබ වහන්සේට දේශනා කළා තර්කයේ මත පදනම් වෙලා තීරණ ගන්න එපා කියන ගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියන කාරණේ. ඒක බොහොම වැදගත් දෙයක්. මොකද මේ මටත් වැටහෙන විදිහට ඒ කියන්නේ තර්කය හඳුනන්නේ ඒක සීමා සහිත දෙයක් නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අර ඔබවහන්සේ ඇත්ත බොරු කරන්න පුළුවන් බොරු ඇත්ත කරන්න පුළුවන් ඉතින් එහෙම ඒවා දැන් ওই නඩු තීන්දුවල දිහිම අපි ඕන තරම් අහලා තියෙනවා දැන් අර ගොයන් කොලේ හැංගිලා වෙඩි තිබ්බදී ගොයන් කොලේ කියලා සිංහල භාෂාවේ කියන්නේ ගොයන් ගොඩටනේ ඉතින් ඒකට ගොයන් කොලයක් ගෙනල්ලා ස්වාමීන් මේකේ හැංගිලා මේකට මුවා වෙලා වෙඩි තියන්න පුළුවන්ද ඒ නිසා මේක ඉතින් අන්න ඒ වගේ තමයි තර්ක කියන්නේ ඔව් ඔව් ඒ ඒක තමයි සාමුද්‍රණේ. ඒ කියන්නේ තර්කය කිව්වහම අපි දන්නෙත් නෑ සමහරට අර ඒකත් වංචක ධර්මයක් වගේ නේ හඳුන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට අපි නොදැනුවත්වම අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත සමහර දේවල් ඒ කියන්නේ හිත ඇතුලේ තිබිලා ඒ තර්ක අපි දන්න සීමාවල් ඇතුලේ පාවිච්චි වෙනවා. මට තේරෙන විදිහට අර උපහාන්සේ නීතිය ගත්තාම නීතියයි නීතියේ තර්කය පාවිච්චි වෙන විදියයි මට තේරලා තියෙනවා විද්‍යාවේ පාවිච්චි වෙන විදියයි අතර වෙනසක් තියෙනවා. නීතියේදී අර නිකන් නඩුති කවුරු හරි වැරදිකාරයෙක් නොවන බවට මේ කියන්නේ කිසිම මේ සැකයක් නැතුව ඔප්පු කිරීමක් වගේ නේ. ඒ කියන්නේ සමහර අර උපවාස කිව්වාගේ පොඩි දෙයක්කින් සමහර ලාවට ඒ ඒ කියන්නේ සාක්ෂි නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. කියන්නේ සාක්ෂි නැතිවීම මත නිදහස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නේ සම්පූර්ණයෙන් එතන නිදහස් කියලා. ඒ කියන්නේ එයා වැරද්දක් කරේ නැහැ කියලා. ඒ විද්‍යාවේදී නමුත් පොඩි එතන වෙනසක් තියෙනවා. ඒකෙදි ඒගොල්ලෝ විද්‍යාඥයෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ සාක්ෂි නැති නෑ කියන්නේ නෑ කියන එක නෙමෙයි කියලා ගන්නෙ නැහැ. එතන පොඩි වෙනසක් තියෙනවා. ඒ වගේ අර විවිධ අවස්ථාවල අපි අර පාවිච්චි කරන නිගාමි තර්කේ ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේට සමානලාට බුදුරජාණන් දේශනා කරන්නේ දැන් වෙන විද්‍යාන් ගත්තම ඒ වෙනස්කම් තියෙනවත් පුළුවන්. එතකොට මේ සමස්තයක් හැටියට ගත්තාම තර්කය කියන එක ඒක යම් යම් කරුණු පිළිබඳ ප්‍රාමාණික වෙන්නට පුළුවන්. හැබැයි සත්‍ය අසත්‍ය තීරණය කරගැනීමේ ඒකායන මිම්ම හැටියට ඒක පාවිච්චි කරන්න සුදුසු නැහැ එහෙම හඳුරන්නේ බුදුරජාණන් වහන්සේ කාලෙත් මම සමහර සූත්‍රවල දැකලා තියෙනවා බවුණු බබුණ එක එක තර්ක ගොතාගෙන එනවා අර චතුස්කෝටි ගඩියයි කියලා කියන්නේ ඔබ වහන්සේ මිනිස්සෙද්ද අමනුස්සෙද්ද අමනුස්සෙක් මෙන්ම මිනිස්සෙද්ද මිනිස්සෙකුත් නොවන මිනිස්සෙක්ද කියලා දීපක් ටිකක් තිබුණා නැවත අවසර හැමදෙරේ